අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස අද බොහොම ගැඹුරු ගම්බීර දේශනාවක් අපිට කළා හැබැයි ඒක අන්තිම වෙනකොට ඒක බොහොම ප්‍රායෝගික පැත්තකට ස්වාමින් වහන්සේ යොමු කරා එතෙන්දී මට මගේ අත්දැකීම් එක්ක තවදුරටත් පැහැදිලි කර ගැනීමක් අනික් කට්ටියටත් ප්‍රයෝජනවත් වෙන ආකාරයට ස්වාමින්වහන්සේට ඉදිරිපත් කරන්නටයි මේ බලාපොරොත්තු. ඔව්. ස්වාමින්වහන්සේ එදා විද්‍යාචරණ අංක දෙකේදී වැඩසටහනේදී ඊ타ත්ම වටිනා පැහැදිලි කිරීමක් කළා. ස්වාමින්වහන්සේ කිව්වා ආනාපාන සතිය කායානුපස්සන වශයෙන් වඩනකොට එක්තරා මට්ටමකට සමාධිය ඒ කියන්නේ හුස්ම දැනෙන නොදැනෙන தත්වයට සමාජයේ දියුණුනාට පස්සේ මේක දිගේ ඉන්නවට වඩා නිදහස තියනවා සිතවිලි සහ සිතට එන ඕනෑම දෙයක් කෙරෙහි විපස්සනා කිරීම. ඒක මට ලැබිච්ච අත්දැකීමක් එක්ක සම්බන්ධ කරනකොට අපූර්ව විදිහට මට කරුණු පැහැදිලි වෙන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මං මහසී ක්‍රමයට බුරුමේ භාවනා කරා මේ පණ්ඩිතාරාමේදී. එතකොට කියන එක දෙයක් තමයි හැම වෙලෙම මේ ගුරුන් වහන්සේලා මේ ඇහෙනකොට මේ අපි කරන්නේ සක්මන් භාවනාව හරි පිම්බීම හැකිලිම අතරතුරදී හැම වෙලෙම ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ ඇහෙනවා නම් මොකක් හරි ආ ඇහුණා ඇහුණා කියලා ඊට පස්සේ කරන වැඩේට යන්න. එතකොට හිතවිල්ලක් එනවා නම් හිතෙනවා හිතෙනවා කියන එක කරලා ඇහුණු කරන වැඩේට යන්න. පිම්බීම හැකිලිම හරි සක්පනහරි. ඔය වගේ දකින්නකොට දකින්නවා දකින්නවා කියන. ඒක එතකොට හිරිහැරයක් වගේ තිබ්බේ. නමුත් කාලයක් යනකොට අර ස්වාමීන් වහන්සේ අන්තිමට කිව්වා වගේ මේක කරගෙන කරගෙන යනකොට හැබැයි ඒ ඒ ඒ අවස්ථාවේ අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා මේ දැනුම තිබ්බේ නැහැ. පස්සේ මේ ධර්මයේ දැනුමත් එක්ක එකතු වෙනකොට අපූර්ව විදිහට පර්යංකයක් නැතුව සක්මනක් නැතුව යම්කිසි අපි හිතමු gedara bittiyak දිහා බලනවා අපේ bittiya අපේ බිත්තිය කියලා හැඟෙනකොටම එතන හැකියාව වෙනවා ඊට පස්සේ දෙකට කඩන්න. දැකීම එක දෙයක් ඊට පස්සේ අර හැඟීම ඇති වෙනවා මගේ gedara බිත්තිය. ඒ කියන්නේ ආසාව ඇති වෙන හැටි, තෘෂ්ණාව ඇති වෙන හැටි, ඒ සංදි ස්ථාන පවා පස්සේ අර ක්‍රමයේ දියුණු කරනකොට තේරෙනවා. ඒ අනුව අවිද්‍යාව අඩු වෙන හැටිත් හොඳට තේරෙනවා. එතකොට ඒත් එක්කම තෘෂ්ණාවත් අඩු වෙනවා. මේ ගැන ස්වාමින්වහන්සේ පැහැදිලි කරොත් අද කරපු ගම්බීර දේශනාව ඉතාමත්ම ප්‍රායෝගික පැත්තකට යයි කියලා හිතෙනවා. ත්වන් සරණයි. ඇත්තටම දැන් අර ඔබතුමා කිව්වේ දැන් අර විදර්ශනාව කරද්දී දැන් අපි ආනාපාන සතිය කියන කර්මස්ථානය අපට සමත විදර්ශනා දෙවිධයටම පුහුණු කරන්න පුළුවන්. ඇත්තටම සමතයේදී අපි කරන්නේ සමතය හඳුන්වනවා චිත්ත භාවනා කියලා. විදර්ශනාව හඳුන්වනවා පඤ්ඤා භාවනා කියලා. එතකොට සමතේදී කරන්නේ මේ සිත එක් එක් විදිහට හසුරුවමින් එක්තරා සාන්ත ප්‍රණීත සුවදායක තැනකට සිත පුහුණු කිරීම. ඒ කියන්නේ සිතට බාධා කරන කෙලෙස් යටපත් කරලා එක්තරා ශාන්ත තත්වයක ඒකාග්‍රතාවයක් මත පවත්වා ගන්නට පුහුණු කිරීමයි. එතනදී අපි අර වෙන වෙන අරමුණු වලට අවධානය යොමු කරන්නේ වෙනත් අරමුණකට අවධානය යොමු වුණා වුණත් වහාම එතනින් සිත ඉවත් කරලා අදාළ මූල කර්මස්ථානයටම යොමු කරනවා. ඒක තමයි සමත භාවනාවේදී පුහුණු කරන ක්‍රමය. හැබැයි විදර්ශනාවේදී අපි ආනාපාන සතිය පාදක කරගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඒ ආනාපාන සතියම සතර සතිපට්ඨානය තුල වඩන්න පුළුවන්. ඒ ආනාප ආස්වාස ප්‍රස්වාසය කියන්නේ කායානුපස්සනාවක්. හැබැයි ඒ කායානුපස්සනාවේ ආනාපාන සතිය වඩන ක්‍රම 16ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ පළවෙනි හතර ආනාපානයේ කායානුපස්සනාව. දෙවෙනි හතර ආනාපාන සතියේ වේදනානුපස්සනාව. තුන්වෙනි හතර ආනාපාන සතියේ චිත්තානුපස්සනාව. හතරවෙනි හතර ආනාපාන සතියේ ධම්මානුපස්සන. එතකොට ආනාපාන සතියම පාදක කොටගෙන මූල කර්මස්ථානයෙන් ගිලිහෙන්නේ නැතිව ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එක්කලා බද්ධ කරගෙනම කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ අනුපස්සනාවන් වඩන ආකාරය තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඔබතුමා කිව්වා අර ගුරුවරු දෙන උපදේශයක් අර විදිහට ආනාපාන සතිය කරගෙන යද්දී වේදනාවක් එනවා නම් බාහිර ශබ්දයක් ඇහෙනවා නම් පේනවා නම් ඒක වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන්න ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්න පේනවා පේනවා කියලා මෙනෙහි කරන්න ඒ විදිහට දැන් ඔය විදිහට තමයි ඇත්තටම ගුරුවරු අපටත් උපදෙස් දුන්නේ දැන් ඕක ඔය ඔය වචන ටික ඇහුනහම අපි ඕකෙදි ක්‍රියාත්මක වෙන්නේ මේ මෙනෙහි කරනවා කියන එක මුලදී අපි හරියට හඳුනාගන්නේ නැහැ. මුලදී අපි හඳුනාගන්නේ මෙනෙහි කරනවා කියලා වාක්‍යයක් කියන්න තමයි පුරුදු ඒ කියන්නේ දැන් අර මෙත් වඩනවා කියලා කිව්වහම අපි පුරුදු වෙලා තියෙන්නේ මම සුවපත් වෙම්මා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා වාක්‍ය ටිකකට පුරුදු වෙලා තියෙන්නේ අන්න ඒ වගේ තමයි. එතකොට මෙත්තා මනෝභාවය කියන එක අපි හඳුනාගන්නේ නැහැ. ඒ මනෝභාවයට අපි යන්නේ නැහැ. අර වාක්‍ය ටිකක් මත අපි එල්බගෙන සිටිනවා. ඔය ඔය අර්බුදයම තමයි විදර්ශනාව තුළ බොහෝ යෝගීන්ට සිද්ධ වෙන්නේ. ගුරුවරු උන්වහන්සේලාගේ අත්දැකීම් මත පැහැදිලි කරනවා ඒක මෙනෙහි කරන්න කියලා. එතන මෙනෙහි කරන්න කිව්වහම අපි කරන්නේ ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා එහෙම නැත්නම් පේනවා පේනවා පේනවා වේදනාව නම් වේදනාව වේදනාව වේදනාව ওই විදිහට තමයි අපි ඒකට යන්නේ නමුත් එතනදී ඇත්තටම මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒ විදිහට වචන මිමිනීම හෝ මනසින් වාක්‍ය උච්චාරණය කිරීම නෙමෙයි. එතන මෙනෙහි කරන්න කියලා කියන්නේ සති සම්පජඤ්ඤේ සිහියෙන් සහ විමසිලිමත් නුවණින් එතකොට අපි හැමදාම කතා කරනවා විමසිලිමත් නුවණ කියලා කියන්නේ මොකක්ද? දැන් අපි උපකරණයක් දිහා යම්කිසි මැෂින් එකක් වැඩ කරන දිහා බලාගෙන ඉන්නවා නම් ඒකට පූර්ණ අවධානය යොමු වෙන්නට ඕනේ. එතනයි සතිය. එතකොට මේ අවධානයත් එක්කලා අපි විමසිලිමත් වෙන්නට ඕන. මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මොකක්ද මෙතන වෙන්නේ? මේකට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද? එතකොට අන්නේ විමසිලිමත් බව තුළ තමයි අපිට මේක විවරණය වෙන්නට පටන් ගන්නේ. එතකොට මෙනෙහි කරනවා කියලා කියන්නේ අන්නේ සති සම්පජඤ්ඤේ ක්‍රියාවලියයි. නමුත් අපි ඒකට දැන් ඇබ්බැහි වෙලා තියෙනවා ඒ සති සම්පජඤ්ඤයෙන් කරන ක්‍රියාවලියක් වෙනුවට ඒක වාක්‍ය වශයෙන් මේ මුමුණන්නට එහෙම නැත්නම් මනසෙන් උච්චාරණය කරා. දැන් ඒක තමයි මම අර පෙර දිනක කිව්වේ අර එක්තරා මව් කෙනෙක් ගල්ලෙනට ඇවිල්ලා ඒ ගල්ලෙන සහය අවට විචිත්‍රත්වය දැකලා එතුමිය මේ පිළිබඳව මනසේ ඇතිවෙච්ච ප්‍රසාදයේ වචනේ ප්‍රකාශ කළා. හැබැයි ප්‍රකාශ කරනකොට එතුමියට දැනුණා මේ ක්ලේශයක් නේද ක්‍රියාත්මක මේ කාමච්ඡන්දේ නේද ක්‍රියාත්මක එතකොට එතුමිය කල යුත්තේ ඇත්තටම ඒක කාමච්ඡන්දයක් බව දැනගෙන ඒක මතුවීමේ හේතු ප්‍රත්‍ය සති සම්පජඤ්ඤයෙන් දැකීමයි. නමුත් ඒ වෙනුවට එතුමිය කලේ මේ දැකපු ඇහත් අනිත්‍යයි මේ රූපයත් අනිත්‍යයි මේ සිතත් අනිත්‍යයි කියලා ඒකට අර වාක්‍යයක් ගෙනල්ලා ඒක වහලා දානවා. එතකොට ඔය වැඩේ තමයි අපි ගොඩක් වෙලාවට විදර්ශනාවේදී මුල් කාලේ කරන්නේ අර ගුරුවරු අපිට මෙනෙහි කරන්න කියලා කිව්වහම මෙනෙහි කරනවා කියලා හිතාගෙන අපි කරන්නේ අර වාක්‍ය ටික මනසින් නැවත නැවත සිහි කරන එක. හැබැයි යම් අවස්ථාවක් එනවා අපට ඒ වාක්‍යයෙන් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බැරි අවස්ථාවක්. අන්න එතනදී තමයි අපිට හැබෑවට සති සම්පජඤ්ඤය අවදි කරගන්න වෙන්නේ. ඒ අත්දැකීම ලැබුණට පස්සේ තමයි යෝගාවචරය තේරුම් ගන්න මේ මෙනෙහි කරනවා කියලා කියන්නේ වාක්‍ය කියන එක නෙමෙයි. වචන මොහොනන එක නෙමෙයි. ඇහෙනවා ඇහෙනවා, පෙනෙනවා පෙනෙනවා, කනවා කනවා, යනවා යනවා කියලා වාක්‍ය කියන එක නෙමෙයි. ඒ ඒ සමස්ත සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන ඒ ආරම්භණයත් මානසික ක්‍රියාවලියත් පිළිබඳ සිහිය සහ විමසිලිමත් ප්‍රඥාව උපදවා ගැනීමයි. එතනයි සැබෑ මෙනෙහි කිරීම. එතකොට එහෙම මෙනෙහි කරන්න පටන් ගන්නකොට තමයි ඔබතුමා කිව්වා වගේ අපිට මේවා එකින් එක ලෙහි ලෙහි පෙනෙන්නට ගන්න. ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාව අපිට දැනෙන්නට ගන්න, පෙනෙන්නට ගන්න. අර පෙර දිනක අපි ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා අපේ ජීවිතේ අපි හැම ලබපු අත්දැකීමක් ඔය කුරුණෑගල භාවනා ස්ථානයක භාවනා කරද්දී ඒ භාවනාවට වාඩි වෙලා ටික වෙලාවක් යනකොට අපේ කකුල එක තැනක තද බල වේදනාවක් එනවා. ඉතින් ඒ වේදනාව මතුවෙනකොට දරා ඔය විදිහට දැන් ගුරුවරයා අපට කියා දුන්නේ වේදනාව වේදනාව වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන්න. දැන් සමහර දවස් වලට එහෙම මෙනෙහි කරනකොට ඇත්තටම වේදනාව යටපත් වෙලා යනවා. ඉතින් එතකොට ඒක සාර්ථකයි වගේ අපට පේනවා. ඉතින් දවසක් අපි සමූහ භාවනාවක යෙදিলা හිටියා. ගුරු හාමුදුරුවෝ ඉස්සරහින් වාඩි වෙලා අපි අනිත් පැත්තෙන් මොනට මොනලා වාඩි වෙලා පිටිපස්සෙන් උපාසක මහත්තුරු පැත්තෙන් උපාසිකාව අනිත් පැත්තෙන් දසසිල් මාතාව මෙහෙම දැන් භාවනා කරනකොට අර සුපුරුදු කකුලේ වේදනාව මතුණා. මතුණාට පස්සේ මම දැන් වේදනාව වේදනාව වේදනාව කියලා අර සුපුරුදු විදිහට දැන් මේ වාක්‍ය මනසෙන් මොමුණනවා. මොමුණනකොට දැන් මේක වේදනාව එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි වෙලා අන්තිමට මට දරා ගන්නව බැරි මට්ටමක් ආවා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මේක ඉවසන්නම බෑ වේදනාව අඩු වෙන්නේ නැහැ. ඒ නිසා කකුල පොඩ්ඩක් දිගෑර ගත්තොත් හොඳයි කියලා. එතකොට මට මතක් වුණා දැන් ගුරු හාමුදුරුවෝ ඉස්සරහා ඉන්නවා නේද කියලා. මොකද උන්වහන්සේ කියන්නේ පැයක් භාවනා කරනවා නම් පැයම කොහොම හරි ඉන්න ඕන. නැත්තම් සමාධිය ගොඩ නැගෙන්නේ නැහැ. එහාට මෙහාට නලියන්න දඟලන්න ගත්තොත්. ඒ නිසා කොච්චර අමාරු වුණත් ඒවා වෙනස් කරන්නේ නැතුව ඒවා මෙනෙහි කරන්න වෙනස් කරන්න යන්න එපා. ඉතින් දැන් එහෙම බැරි වෙලාවක් එහෙම කළොත් එහෙම අර පිරිස ඉදිරියේම උන්වහන්සේ කෑ ගහනවා. ඉතින් ඒක දන්න නිසා මම පොඩ්ඩක් ඇස් දෙක අරලා බැලුවා. දැන් ගුරු හාමුදුරුවෝ එතන ඉන්නවාද කියලා. බලනකොට උන්වහන්සේත් ඇස් දෙක අරගෙන මගේ දිහාම බලාගෙන ඉන්නවා. මම ඉතින් ඉක්මනට ඇස් දෙක පියාගෙන ආයෙ දැන් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා. මේක අඩු වෙන්නේ නැහැ. අන්තිමට මට දැන් හිතේ තරහයි දුකයි අමාරුයි ඔක්කොම එකට ආවා. දැන් තරහ එන්නේ දැන් දැන් ගුරුහාමුදුරුවෝ එක්ක භාවනා කරනවා නම් භාවනා කරන්න ඕන නැත්තම් නැගිටලා යන්න ඕන. උන්වහන්සේ ඇයි මගේ දිහා බලාගෙන ඉන්නේ? දැන් මේ මට කකුල දිග අරගන්න බැරි වෙන්නේ උන්වහන්සේ බලාගෙන ඉන්න නිසා. දැන් උන්වහන්සේත් එක්ක මට තරහක් එනවා. ඊට පස්සේ මගේ කකුලේ අමාරුව මේ භාවනා කරන්න පටන් ගත්තාමයි මේක මතුවෙන්නේ කියලා මට මගේ කකුල ගැනත් තරහක් එනවා. ඊට පස්සේ ලොකු අසරණ බවකුත් ඒත් එක්කලා දැනෙනවා. හීනමානයකුත් දැනෙනවා. ඊට පස්සේ ඒ හීනමානය දැනෙන අනිත් අය වගේ මට මේක හොඳට කරගන්න බෑ කියලා. එතකොට උන්වහන්සේම කියන දෙයක් තමයි ඔබ වහන්සේ දැන් ඒ කාලේ අපේ තරුණ වයසේ. එතකොට ඔබ වහන්සේ තරුණ වුණාට මේ වයසක උපාසකම්මල අපූර්වට භාවනා කරන. ඒ ඔබ වහන්සේට බැරි වීර නෑ කියලා තමයි උන්වහන්සේ කෑ ගහන්නේ. ඉතින් දැන් අර උපාසකම්මලා දිහා බැලුවෙන් පස්සේ ඒගොල්ලෝ පිළිම තිබ්බ වගේ එහෙම්මම ඉන්නවා. එතකොට මට ඒගොල්ලෝ ගැන ඊර්ෂ්‍යාවකුත් ඇති වෙනවා. දැන් මේ විදිහට තරහයි, ඊර්ෂ්‍යාවයි, දුකයි, හීනමානයයි ඔක්කොමත් එක්කලා මං අර වේදනාව වේදනාව වේදනාව කියලා අර වාක්‍යයක් දැන් මෙනෙහි කරන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කළාට වේදනාව අඩු වෙන්නේ අවසානයේ මට ඇස් වලින් කඳුළු වැටෙන තත්ත්වෙට. දැන් මට කකුල දිගා අරින්නත් බෑ, නැගිටින්නත් බෑ, භාවනා කරන්නත් බෑ. අවසාන එක්තරා අවස්ථාවක් ආවා අර අපි බැලුම් බෝලයක් පුම්බලා පුම්බලා පුම්බලා අන්තිමට දැන් පුපුරයි දැන් පුපුරයි කියලා හිතෙන්නේ. එතකොට අපි නිකන් S2 තද්ද කරගෙන සමහරලාට පොඩි දරුවෝ එහෙම බැලුම් බෝලේ බුම්බන්නේ. එතකොට අන්න ඒ වගේ මට්ටමකට මගේ ගත සිත දෙකම ආව සම්පූර්ණයෙන් පුපුරලා යන්න ඔන්න මෙන්න මට්ටමට ඒ ආවේගය සහ ඒ පීඩනය. එතනින් එහාට මට කොහෙත්ම අර වේදනාව වේදනාව කියන වචන ටික මට මුමුණ ගන්නටවත් ඒ කියන්නේ මනසින් ඒ වාක්‍ය මෙනෙහි කරන්නවත් බෑ. ඒ තරම් පත්යකට ආවා. ඉතින් මට කෑ ගහන්න හිතුණා එක්ක නැගිටලා දුවන්න හිතුණා. නමුත් ලැජ්ජා නිසා එහෙම කරන්නත් බෑ. අන්තිමට මම තීරණය කළා මම මෙතනින් එහාට භාවනා කරන්නෙත් නැහැ පිපුරුවොත් පිපුරපු දෙයක් මැරුණොත් මැරිද්දෙක් දැන් ඕන එකක් වෙන්න අරලා නිකන් ඉන්නවා දැන් මෙතනින් එහාට නම් මට තව දුරටත් භාවනා කරන්න බෑ කියලා මං ඒ සම්පූර්ණම ඒ පිළිබඳව තිබිච්ච අදහස ඕනකම කැමැත්ත සියල්ලම අතහැරලා දැම්මා අතහැරලා දැම්මට පස්සේ මනසේ පුදුමාකාර සැහැල්ලුවක් ඇති වුණා හරියටම නිකන් සියල්ලෙන් මම නිදහස් වෙලා හරීම හිස් අවකාශයකට ගියා වගේ දැන් මට පැහැදිලිව පෙනෙන්න ගන්නවා අර වේදනාව. දැන් මගේ කය කොහොම තියනවද කියලාවත් මට දැනෙන්නේ නැහැ. වාඩි වෙලාද, හිටගෙනද, නිදාගෙනද, ආකාශයේද මොකක්වත් මට දැන් දැනෙන්නේ නැහැ. එතනින් එහාට කය සම්බන්ධව සිතට පැහැදිලිව නිකන් ඇස් දෙකට පෙනෙනවා වගේ දැනෙන්න ගත්ත අර වේදනාව. ඒ වේදනාව හරියට අර ඒ පීඩා දෙන තැන දැන් අපි අර බමර චක්‍රයක් පත්තු කලන් පස්සේ ඒක වේගෙන් කැරකෙන්නේ අන්න ඒ වගේ අර වේදනාව දැන් වේගෙන් මේ වායු පීඩණය අර දිය සුලියක් වගේ කැරකි කැරකි කැරකි කැරකි අර සම්මස් ඇට දහර පසාරු කරගෙන දැන් මේක අර බුරුම කටුවකින් විදින්නා වගේ ඇතුළට ඇතුළට කිදා බහින හැටි දැන් පැහැදිලිව මනසට පෙනෙනවා එතකොට එතන සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න පුළුවන්. දැන් ඒ අවස්ථාව වෙනකොට කය භුක්ති විඳින්නෙත් නැහැ, මනස භුක්ති විඳින්නෙත් නැහැ, අතීත සංඥා භුක්ති විඳින්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඊටාම නිදහස් මනසින් පූර්ණ අවධානය අර වේදනාවට යොමු කරගෙන ඒ සමස්ත වේදනාවේ ක්‍රියාවලිය එකින් එක එකින් එක සිද්ධ වෙන ආකාරය මනසින් විග්‍රහ කර කර බලන්න පුළුවන්. ඒක තමයි හැබැයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. එතකොට ඒක තමයි හැබැයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට ජීවිතේ පළවෙනි වතාවට වේදනානුපස්සන සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියලා එදා තමයි මම ඉගෙන ගත්තේ දැනගත්තේ එතෙක් කාලයක් මම කළේ වේදනාව වේදනාව වේදනාව කියන වාක්‍ය මනසින් නැවත නැවත සිහි කරමින් වේදනාවත් එක්ක පොරාලන එක. එතකොට අපි අරමුණ මෙනෙහි කරනවා කියලා කරන්නේ අරමුණත් එක්කලා පොරාලන එක. මොකටද පොරාලන්නේ? අපට ඕන දේ කරගන්න. එතකොට ඒ විදර්ශනාවයි කියලා කියන්නේ මේ අපට ඕන දේ කරගන්න දඟලන එකක් නෙමෙයි. සමතේදී නම් අපට අවශ්‍ය තැනට අපේ මනස ගෙනියන්න අපි උපක්‍රමශීලීව ක්‍රියාත්මක. එතන තියෙන එක්තරා තාක්ෂණික වැඩපිළිවෙලක්. විදර්ශනාවේ තියෙන්නේ එහෙම තාක්ෂණික ක්‍රියාවලියක් නෙමෙයි සිදුවෙන දේ සිදුවෙන්න ඉඩ හැරලා අපි සම්පූර්ණ සිත නිදහස් කරගෙන පූර්ණ අවධානයෙන් ඒ දිහා බලනවා හරියට පිටින් ඉඳගෙන බලන්නා වගේ අන්න එහෙම බලනකොට තමයි අපිට ඒ ක්‍රියාවලිය අනුක්‍රමයෙන් පැහැදිලි වෙන්නට ගන්න. ඉතින් ඒ නිසා Eh, දැන් අපි මුලිනුත් සිහිපත් කළ එකයි සුත්තමය ඥාන වශයෙන් මේවා අහලා තියෙන්නට ඕන, චින්තාමය ඥාන වශයෙන් හොඳින් ඒවා සිතලා තේරුම් අරගෙන තියෙන්න ඕන. ඊට පස්සේ භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් ප්‍රගුණ කරන්න ඕන. ඉතින් ප්‍රගුණ කරන්න ගියාම ඒ ගුරුවරු දෙන උපදේශයත් එක්කලා ගොඩක් වෙලාවට මුල් කාලේ අපි ඒවා වැරදි විදිහට තමයි ග්‍රහණය කරගන්නේ. එනිසා හුඟක් භාවනාවට යොමු වෙන යෝගාවචරයෙන් ඔය වැරද්ද කරනවා මොකද්ද මෙනෙහි කරන්න කිව්ව ගමන්ම වාක්‍ය වශයෙන් ඒක ගැන හිතන්න තමයි පෙළඹෙන්නේ. අර සිහියෙන් නොනින් මේක දකිනවා කියන කතාවට නෙමෙයි යන්නේ. ඉතින් මේ සිහියෙන් නොනින් දකින්න පටන් ගත්තොත් තමයි අපට සැබෑ විදර්ශනා විවෘත වෙන්නේ. එතකොට තමයි ඔබතුමාගේ කිව්ව විදිහට එකින් එක තාම පැහැදිලිව එතන සිද්ධ වෙන ක්‍රියාවලිය ප්‍රකට වෙන්නට ගන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ වගේම කණික සමාධියත් උතෙන්දී වැදගත් වෙනවා නේද? දැන් ওই ස්වාමීන් වහන්සේට අවසාන වශයෙන් එතෙන්දී ඇතුනේ කණික සමාධියක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔය මොනවත්ම නැතුව පරයන්ක සක්මන් මොනවත්ම නැතුව සාමා ඔක දියුණුනහම එතකොට දකින දෙයක් ගැන එකපාරට අර අර ඒකේ කාන්දන් ගතිය පහු කරලා බලා කඩාගෙන යන්න පුළුවන් වෙන්නේ කණික සමාධිය නිසා නේද ස්වාමීන් වහන්සේ? කණික සමාධිය කියලා කියන්නේ කණික කියලා කියන්නේ තන ශනික කියන එකනේ ශනිකව ඇතිවන චිත්ත ඒකාග්‍රතාවය. අපි චිත්ත ඒකාග්‍රතාවය දීර්ඝ කාලයක් කොහොම කළාම සහ අපට යමක් පිළිබඳව දැඩි අවශ්‍යතාවය, දැඩි ඕනකම ඇති වෙනකොට අපිට චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගන්න පුළුවන්. ඊළඟට අර විදිහට අපට අර අල්ලගෙන බන්ධනය කරගෙන උපාදාන කරගෙන තියෙන දේවල් මනසින් අවංකවම අතහරින්නට පුළුවන්. අපේ සිතේ ඒකාග්‍රතාවය ගොඩනැගෙනවා. ඉතින් ඒ සඳහා සතිය ඊ타ත්ම වැදගත්. ඉතින් අපි හුඟක් වෙලාවට සතිය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් නොගත්තහම අපට අර වචන මත එල්බගෙන ඉන්නව ඇරෙන්න වෙන කල හැකි දෙයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ සතිය, සමාධිය, ප්‍රඥාව මේ මානසික ගුණාංග මේවා. ඒවා වාක්‍ය නෙමෙයි, වචන නෙමෙයි. ඒ ගුණාංගවල ස්වરૂප හඳුනාගෙන ටික ටික පුහුණු කරන්න උත්සාහ කරනවා. එමයි ස්වාමින්වහන්සේ ඊ타ත්ම හොඳට පැහැදිලි වුණා. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මේ කරන සාසනික සේවාව තවත් බොහෝ දීර්ඝ කාලයක් සාර්ථකව කර ගැනීමට ලැබේවා තෙරුවන් සරණයි. බොහොම පිං සිද්ධ වෙනවා.